දිග වතන සත්වයෝද පෙර අනුදිග වතන සත්වයෝද චකුණු දිග වතන සත්වයෝද චකුණු අනුදිග වතන සත්වයෝද පතු දිග වසන සත්වයෝද පතු අනු දිග වසන සත්වයෝද උතුරු දිග වසන සත්වයෝද දුරු අනුදිග වසන සත්වයෝද යට දිග වසන සත්වයෝද උඩ දිග වසන සත්වයෝද මමද සියලු සත්වයෝ සංසාර දුකෙන් මිදෙත්වා සංසාර කෝගයෙන් මිදෙත්වා සංසාර පයින් මිදෙත්වා සංසාර ගින්නෙන් මිදෙත්වා සංසාර දාහයෙන් මිදෙත්වා සංසාර තෝකයෙන් මිදෙත්වා සංසාර රාගයෙන් මිදෙත්වා සංසාර බැම්මෙන් මිදෙත්වා සංසාර සයුරෙන් මිදෙත්වා සංසාර කතරෙන් මිදෙත්වා සංසාර අඳුරෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා පළවෙනි කර්මස්ථානේ දෙවෙනි කර්මස්ථානේ වඩන්න මේ සතර පැවැත්මක් වන්නේද මහා දුක් කඳ වන්නේය මේ සතර පැවැත්මක් නොවන්නේද මහා දුක් කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහා දුක් කඳ දිවන සතරෙන් මිදෙත්වා සසර පැවැත්මක් වන්නේද මහා රෝග කඳ වන්නේය මේ සසර පැවැත්මක් නොවන්නේද දෙත්වා මේ සතර පැවැත්මක් වන්නේද මහා ජරා කඳ වන්නේය මේ සතර ජරා කඳ දිවන සතරෙන් මිදෙත්වා මේ සතර පැවැත්මක් වන්නේද මහා ව්‍යාධි කඳ වන්නේය මේ සතර පැවැත් යමක් නොවන්නේද මහා ව්‍යාධි කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහා ව්‍යාධි කඳ දිවෙන සසරෙන් මිදෙත්වා සසරේ පැවැත්මක් වන්නේද මහා මරණ කඳ වන්නේය මේ සසරේ පැවැත්මක් නොවන්නේද මහා සත්වයෝ මහා මරණේ කඳේ දිවෙන සතරෙන් මිදෙත්වා මේ සතර පැවැත්මක් වන්නේද මහා භය කඳ වන්නේය සසර පැවැත්මක් නොවන්නේද මහා භය කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහා භය කඳ දිවෙන සසරෙන් මිදෙත්වා මේ සසර පැවැත්මක් වන්නේද මහා හද ගිනි කඳ වන්නේය මේ සසර පැවැත්මක් නොවන්නේද මහා හද ගිනි කඳ නොවන්නේය මමද සසරෙන් මිදෙත්වා මේ සසර පැවැත්මක් වන්නේද මහා දාහ ගිනි කඳ වන්නේය මේ සසර පැවැත්මක් නොවන්නේද මාදාහ ගිනි කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මාදාහ ගිනි කඳ දිවෙන සසරින් මිදෙත්වා මේ සතර පැවැත්මක් වන්නේද මහා දෝක ගිනි කඳ වන්නේය මේ සතර පැවැත්මක් නොවන්නේද මහා දෝක ගිනි කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ සසරෙන් මිදෙත්වා මේ සසරේ පැවැත්මක් වන්නේද මහාසාගේ ගිනි කඳ වන්නේය මේ සසරේ පැවැත්මක් නොවන්නේද වන්නේද මහා බැඳුණු බැමි නොවන්නේය මමද සියලු සත්වයෝ මහා බැඳුණු බැමි දෙවන සසරෙන් මිදෙත්වා මේ සසරේ පැවැත්ම වන්නේද අනන්ත දුක් ගිනි කඳ වන්නේය මේ සතර පැවැත්මක් නොවන්නේද අනන්ත දුක් ගිනි කඳ නොවන්නේය මම දේසියලු සත්වයෝ අනන්ත දුක් ගිනි කඳ දෙවන සතරින් මිදෙත්වා සාදු සාදු සාදු අද මේ පින්නක් පිළිස ඉතාමත් ශ්‍රද්ධාවෙන් මේ සම්මා සම්බුද්ධයාණන් වහන්සේලා අග්‍රකර මහා සංඝරත්නයේ මහා ගුණ වේදිකිත වැඩසින්නවා සමාන ගෞරව සිත් ඇති කරගෙන අද දවස තුල මේ කාකාරයේ මේ උතුම් වූ ශාසන මාර්ගයන් අනුගමනය කරලා සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණය කර නිවන් සාක්ෂාත් කර ගැනීමේ පරම අධිෂ්ඨානින් කටයුතු සිද්ධ කරගත්තා. මේවා සමාදානින් යුක්තලාදී මේ සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණය කර ගැනීමේ මහා ප්‍රතිපත්ති මේ පූජායන්ත නිවන් සාක්ෂාත් කරන මඟ පාදාගත්තා. එවන් වනන්ත යහපත සිද්ධ කර ගැනීමේදී මේ පිළිතුරු කෙරෙහි දානමාන පූජා සත්කාර සිද්ධ කළා වූ සෑම සීල් පින්වත් පිරිසත් යම් ආකාරයෙන් කරන ලද්දාගේ උදව් උපකාරය අනන්ත අප්‍රමාණ යහපතින් අභිවෘද්ධිය සිහි කරන් තෝනේ සෑම දිනකට සින්පෙත් පිහිටවමින් හිතන හිතුමක් ඇද වතන පැතුමක් ඇද සියලු ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා සියලු යහපත ජයග්‍රහණය අභිවෘද්ධිය ලැබෙන උතුම් නිවන් සාක්ෂාත් කරන හේතු වාසනා විශ්වාස කියන මේ උතුම් අධිෂ්ඨාන සබාගෙන මේ අප්‍රමාණ වන්නාලුවේ කටයුතු කරන නොඑක ආකාරයෙන් අපේ දුන් සෑම සියල්ලෝම සිහි කරලා සෑම සියලු දිනකට මහා පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන්ටයි බලාපොරොත්තු වන්නේ අද මේ රැස් කරගත්තා සියලු පුණ්‍ය කුසල ආශිර්වාදීව අනන්ත අප්‍රමාණ වූ සියලු දිව්‍ය බ්‍රහ්ම වංශාන් සතර වර්ගයේ ඥාති මිත්‍රාදී කොට්ටාසතුළු අප්‍රමාණ ලෝකවාදී සියලු සත්‍යව තම තමන් විසින් අතීත දීගත් පූජා සමානව දී කරගන්නවා අතීත දීගන්නවා කියනවා විචාණින් යුක්ත වෙලා ඒ වාගේ මේ නොඑක ආකාරයෙන් කටයුතු මාර්ගයේ පාදා දුන්නා කියන අනන්ත ලෝක සත්‍යයේ සාන්තිය උදා කර දීමට මඟ පාදා දෙමින් අපි මේ මහා අනුමෝදනාවක් මේ සියලු සත්‍යයන් දැසින් කරගන්න බලාපොරොත්තු වෙනවා කියලා සිහි කරගන්න ඕනේ එනිසා මෙබඳු ආකාරයේ ගෞරව තුළ නොඑක ආකාරයෙන් අප උපස්ථාන කළා වූ සියලු දයාම් සිහි කරලා මේ සෑම සියලු දෙනාකට ගත්තා පුණ්‍ය කුසල ආශිර්වාදයන්ගේ අසීමිත බලමහිමිය අනන්ත අප්‍රමාණ වූ ලෝක සත්‍යින්ද මහා අනුමෝදනාවක් ඇතින් අනුමෝදන් කරන්ටයි අද මේ බලාපොරොත්තු වන්නේ කියා සිහි කරගන්න ඕනේ අප්‍රමාණ ලෝක සත්‍යයෙන් නම් දවසේ ඇරීම මුලදී සිද්ධ කළා කියම අප්‍රමාණ වන්නායි කියන ලෝක සත්‍යය තම තමන් කරගන්නවා සමානව මේ පුණ්‍ය කුසල ආශිර්වාදය අනුමෝදන් වෙත්වා සියලු ලෝක සත්‍යෝ කෙරෙහි ගොස් වීදී පැතරී පිහිටමින් ගිය සෑම දිනාටම සුගතිය නිවන උදා විත්වා කියන මේ උතුම් අධිෂ්ඨාන කබල අපි අද මේ මහා පුණ්‍යාන මොදනාව සිද්ධ කරන්න බලාපොරොත්තු වෙලා නොඑක් මේ දානමාන කටයුතු වලට අතහිත දීලා කටයුතු කළ පින්වත් පිරිස නොඑක් ආකාරයෙන් කළා උදව් උපකාරණ අනන්ත අප්‍රමාණ ගුණේ හා පත්‍තියෙන් සිහි කර ගන්න ඕනේ මේ වාගේම අතහිත දීලායි දානමාන විදාහ දා දීමාදී කටයුතු කිරීමට අත් උදව් දුන්නා වූ සෑම සියල්ලෝට සිහි කර ගන්න ඕනේ මේ ආකාරයෙන් තම තමන් කරත්තා මහා පුණ්‍ය කුසල ආශීර්වාදී සාමාන්‍ය දේවල් නෙමෙයි උතුම් අති දුර්ලභ ලෝ පහලවන්නා සම්මා සම්බුද්ධ ශාසනයේ සිව් පිරිසුදු සහ කරන ලද්දා උදානමාන පූජා සත්කාරයෝ සම්බුදු පියාණන් වහන්සේලා අග්‍රග මහා සංඝ රත්නය අවිය සිද්ධ කරන්නා අග්‍ර මහා පූජාවන් සහිතව සිද්ධ කරලා මනෝමය මහා පූජාවන් සහිතව සිද්ධ කරලා සියලු ආකාරයෙන් පරිපූර්ණව මහා පූජාවන් සිද්ධ කරගත් පිරිසක් බවට පත් වෙනවා එබඳු අනන්ත යහපත උදා කරගත්ත මේ පින්තුන් ඉතින් මේ ශාසනය නිසා මොනවාද මේ භෝජන පූජාවතියෙන් පූජා කළේ භෝජනං භික්ඛවේ දතමාන දායකෝ පටිඝාකානම් පංච දානානි දීති කතමානි පංචායුන් දීති වන්නං දීති සුඛං දීති බලං දීති පටිභානං දීති යන හේත බුද්ධ දේශනා පරිදි මහන්නි භෝජනය පූජා කරනවා කියන්නේ ආයුෂ දෙනවා වර්ණේ දෙනවා සැපේ දෙනවා බලේ දෙනවා පරිභාන නෝන දෙනවා කියන මේ කාරණා පහක් ඇති කර දීම කී කියන කාරණේ සම්බුදු පියාණන් වහන්සේ දේශනා කර වදාරනවා ඒ නිසා මේ පිණිස මේ ශාසන ගුණ සීකරගෙන වික්ෂු වික්ෂුණී පාසු පාසිකාදීන් දිව් 34 නිර්ගැලපෙන ආකාරයෙන් මේ දානමාන පූජා සත්කාර සිද්ධ කරමින් මේ පිණිසෙන් මොනවාද පූජා කරගත්තේ ආයුෂ වර්ණී සැපේ බලයේ පරිභාන ඥානීය කියන කාරණා පහක් ඇති කරලා අද මේ ශාසන ගුණයන් සීකර ශාස්ත්‍රයේ උසක් මේසේ පූජා කරගත්තේ සුපරිපන්නත ආදී ගුණ සීකරන සංඝ රත්නයේ උදසා මෙන්න උපාසක රත්නයක් උදසා උපාසිකාවන් උදසා දෙසේ පූජා කරගත්තේ කියා සීකර ගන්න ඕනේ මෙතේ නොඑකාකාරින් මේ සිද්ධ කරගත් ආයුධ කුණ කුසල ආශිර්වාදීව සාසන පිළිකෙත් කෙරෙහි වපුරා ගත්තා පින්නතුන් ලැබෙන අනන්ත අප්‍රමාණ භාවයෙන් යුක්ත වෙනවා ඒ නිසා පූජකෝ ලබතේ පූජා වන්දකෝ පටි වන්දනා යන ආදී වශයෙන් පුදන්නේද පිදුල් ලැබීමට වඳින්නේද වැඳුල් ලැබීමට හේතු වාසනා ලබනවා කියා දේශනා කළ උතුම් දේශනා පරිද්ද වපුරන්නේ යම්සේ දක්වන්න ලැබෙන්නේ ඊටන් සාරයෙන් කියා දේශනා කළ දේශනා පරිදි මේ පින්නතුන් ශාසන පින්කෙත් කෙරෙහි වැපිරි වේදෙන් ලැබෙන පුණ්‍ය කුසල ආශිර්වාදීව අනන්තයි අප්‍රමාණයි සසර වසන ආකාකල් කෙලවරන වන්නා උද ජීවන් දක්නා ජායි දක්වා සියලු අභිවෘද්ධියෙන් යුතුව පරිවාර සම්පත්තියක් වශයෙන් සිටින්නා උද සියලු දේ යහපත් ආකාරයෙන් උදා කරමින් සියලු ආකාර දුර්භික්ෂ බය ආමනුෂ බය රෝග බය දුරු කරමින් අට අනුවාක රෝග නව අනුවාක ව්‍යාධි 23ක් අන්තරා දුරු කරමින් දුර්භික්ෂ බය ඒ වාගේම සියලු දුර්භික්ෂ බය ආමනුෂ බය රෝග බය දුරු කරමින් ඒ වාගේම සියලු ආකාරයෙන් ඇති බව භවභෝග සරණ නැයි නැති බව වරදක් නැති බව කියන ගුණයන් ලැබමින් ඒ වාගේම ආල්සවක් මේ සැපේ බලේ පරිමාණ ඥානී කියන කාරණාවන්ගෙන් පූර්ණ භාවයටපත් වෙමින් චන්ද්‍ර සූර්ය ලෝභ බුලුව අයන්නාසේ ජීවනාලෝකයෙන් මිතුව මෙතෙන් පටන් නිවන් දක්නා ජායි දක්වා සියලු අදුන්දිය උදා වීමට බාධකයන් මාර්ගයක් අපලයක් උපද්‍රාවක් දුකක් අතරයක් දෝසාන්තකාරයක් අහලකට ලඟු වී දැනසිල්ලෙන් සාන්තියෙන් උත් නිවන් සාක්ෂාත් කරගන්නත් හේතු ආසනාගෙන දින අනන්ත ගුණ ඇති මහා පුණ්‍ය වාසනාවක් කුසල වාසනාවක් මෙසේ මේ පිරිසුම උදා කරගත්තා සත්‍යය අන්ත රෝග සත්‍යයෙන් උදා කරගන්න මඟ පාදා දුන්නා සත්‍යය කියලා කහාගෙන සාදුකාරයක් දෙන්න. පාදාර උපකාර දෙවලා අත දෙවලා කටයුතු කළා වූ ඒ සෑම සියල්ලෝ දී කරගන්න ඕනේ. මේ සෑම සේලා කළා වූ සියලු මුදල් පරිත්‍යාගියෝ සෑම සේනාම අපහිත දීලා තම තමන් විසින් කරගත්තා සමාන සීකර අනුමෝදන් වෙන්න ඕනේ. මේ ආකාරයෙන් දෙන්නා මේ මුදල් ආදී වන්නා සියලු දෙයක් අද උතුම් සම්මා සම්බුද්ධ ශාසනය තුල මේ උතුම් ශාසන පුණ්‍ය භූමිය වර්ධනය කිරීම සඳහා කටයුතු කෙරෙන්නේද මේ කෙරෙන්නා කටයුතු නිතර පින් උනන්නා වූ උපතක් සමාන අප්‍රමාණ යහපත උදා කරවනවා මෙවන් ජීවමක් ඇතුළට ඉන්නා වූ යම් කිසි ආකාර වන්නා වූ යම් පින්වත් පිරිසක් උතුම් ශාසන මාර්ගයක් වැළඳගන්නේද ශාසන මාර්ගයක් අනුගමනය කරලා ප්‍රතිඵලයක් ලබා ගන්නේද යුතුය වූ ආර්ය මාර්ගයේ පූර්ණේ කරගන්නේ දනම් අප්‍රමාණ යහපත උදා කරගත්ව වෙනවා. එබඳු වන්නා යහපත් මාර්ගයේ අතීත දුන්නා මේ සෑම සියල්ලෝ ඒ ආකාරයෙන් පින්නන උපතක් ලවන්නා සමානව මහා පුණ්‍ය ගංගා කුසල ගංගාවට හේතු වාසනා වන්තිය වෙනවා. සතර වසනාපාකල් නිවන් දක්නා ජායි දක්වා නැත යන වචනයක් අසන්න නොලැබෙනා වූ ආකාරයේ සියලු අභිවෘද්ධිය උදා වීමටත් ඇති බව භවභෝග සරත නැයි නැති බව වරදක් නැති බව කියන සියලු ගුණයන්ගෙන් යුක්ත වීමටත් ආයුෂ වර්ණයේ සැපේ බලයේ ප්‍රතිමාන ඥාන ආදී කාරණාවන්ගෙන් පූර්ණ භාවිතපත් වීමටත් චන්ද්‍ර සූර්ය ලෝබගුලවා යන ආශී ජීවනාලෝකයෙන් යුත් වීමවත් කිසියම් තැනක මාර්ගකයා බාධකයක් අපලයක් පතරාවක් උපකරණයක් දෝෂාන්ධකාරයක් ඇති නොවි හිතන හිතුමක් ඇද්ද පතන පැතුමක් ඇද්ද සියලු ආකාරයෙන් ඉත සිද්ධ වෙලා ජයග්‍රහණී ලැබලා කිසියම් තැනක නොඇලී නොබැඳී කටයුතු කරමින් ලබන උත්තර නිවන් සාක්ෂාත් කරගැනීමේ පරම ජයග්‍රහණී පරම සාන්තිය උදා කරගන්නට මේ අනන්ත පුණ්‍ය කුසල ආශිර්වාදයේ හේතු වාසනා වෙනවා. මේ නිසා මේ ආකාරයෙන් දානමාන පූජා සත්කාර ආදර මිල මුදල් ආදී සියලු ආකාරයෙන් කිලන් දා වූ ආචාර්ය වැඩ සෑම සියල්ලෝ තම තමන් කරගත්තා සමානෝ සිහි කරගනිත්වා අනන්ත අප්‍රමාණ දිව්‍ය බ්‍රහ්ම මනුස්ස අමනුස්ස අතර වර්ගයේ ඥාති මිත්‍රාදී කොට්ටාසවල අප්‍රමාණ ලෝක වාසී සියලු සත්‍යයෝද තම තමන් කරගත්තා සමානෝ අනුමෝදන් විත්වා හිත සමා ගනිත්වා කියලා ස්ථාන කරගෙන සෑම දිනම සාදුකාරයක් තියෙනවා මේ ආකාරයෙන් උතුම් වූ සම්මා සම්බුද්ධ ශාසනය සහ කරන්නා වූ යම් කිසි ආකාර පරිත්‍යාගයේ වැද්ද ඒ වගේම උසෙව්පස අපස්ථානයේ වැද්ද අපරමාණ පුණ්‍ය කුසල ආශිර්වාදයෙන් යුක්ත වෙන බව සිහි කරගනිමින් ඒ ආකාරයෙන් සින්පල තේරුම් මගින් සෝමනස සහගත භාවයටපත් වෙලා උතුම් වූ නිවන් සාක්ෂාත් කරගෙන ඒකාන්ත හේතු වාසනා වේවායන් අධිෂ්ඨාන ලැබීමෙන් ඥාන සම්පවිත භාවයටපත් වෙලා සියලු රැස් කරගත්තා මේ සියලු පුණ්‍ය කුසල ආශිර්වාදයේ සියලු ආකාරයෙන් සෝමනස සහගතයි ඥාන සම්පවිතයි අග්‍රශේෂ්ඨයි මෙබඳු අනන්ත වන්නා පුදුකල ආශිර්වාදයක් උදා කරගත්තා මේ පින්තුන් විසින් දැන් බලාපොරොත්තු වෙන්නේ තම තමන්ගේ මහා පුණ්‍ය වාසනාව කුසල වාසනාව පණියෙන් භුක්ති විඳින්න දෙමෙයි මේ කාකාරී සුතෝපකාර සලකන ගුණ සීකල්ලා ඒ වාගේම තමන්ගෙන් අවලට අසාධාරණයට ගෝචර වූ ලෝකසත් වෙන මහා වන්දියක් ගෙවා නිදාස ලබා ගනිමින් ඒ වාගේම ලෝකේ යහපත සාන්තියක් උදා කරන ලෝකසත් වෙනද යහපත් වන්නා ගුණ සිතින් ඒ වාගේම දුක්ඛිත සත් වෙනද දයන් කම්පාවෙන් අප්‍රමාණ ලෝකසත් වෙන කරුණා මෛත්‍රියෙන් මේ කාකාරී විහිදුවන්ටයි පතුරවන්ටයි පිහිටවන්ටයි පියා සී කරගන්න ඕනේ මෙතේ දීකලා මේ පිළිනුවද මේ දවස් තුල නොඑක ආකාරයෙන් මේ මේ වාගේ උදේ දාන පූජා, දවල් දාන පූජා, ඒ වගේම අවුරුදු ගිලන් පස පූජා ආදී වන්නා නොඑක ආකාරයෙන් මේ පූජා සත්කාර කළා උදේ අතේට දුන්නා වූ සෑම සියල්ලම මේ ආකාරයෙන් කරගත්තා වූ අනන්ත මහා පුණ්‍ය වාසනාවක් ඇති කුසල වාසනාවක් ඇද්ද මේ සියලු පුණ්‍ය කුසල ආශිර්වාදයේ මෙසේ සකස් කිරීමේ ලබා ගැනීමේදීද මේ කටයුතු කිරීමේදී නොයි කාකාරයෙන් අතීත දුන් සෑම සියල්ල ලෝකී කර ගන්න ඕනේ ඊටාම් සුළු අත් උදව්වක් දුන් කෙනෙක් වේවා මේ වාගේම යම් ආකාරයේ බඳු බාහිර ආදියකින් වේවා තමන්ගේ ශ්‍රමයකින් වේවා ඉතින් නැත්නම් කෙබඳු ආකාරයකින් වන්නා වූ අතීත දීවකින් අත් උදව්වකින් වේවා උදව් උපකාර කරන සෑම සියල්ල ලෝකී කරලා මේ සෑම සියලු දෙනා විසින් තම තමන් රැස් කරගත්තා වූ අනන්ත පුණ්‍ය කුසල ආශිර්වාදයේ මෙසේ විහිදුවා පතුරවා පිහිටවන්ටයි බලාපොරොත්තු වන්නේ කියා සිහි කරගෙන තම තමන් මේ ආකාර වන්නා වූ පුණ්‍ය කුසල ආශීර්වාදයන් සිද්ධ කරගත් ආඥාන්තිව මොහොත් දක්වාද නොයි කාකාරින් මේ අතීත දුන් සෑම සියල්ල උපී කළා ඒ ආයත කෘතෝපකාර සලකන ගුණින් ලිස්සෝ ඒ ආයත කෙවන් තැන ගිහිතියත් ඒ හැම දෙනා කරා බලමු මේ අනන්ත පුණ්‍ය කුසල ආශීර්වාදියෝ විහිදෝනවා පතරෝනවා පිහිටෝනවා කියා සී කරගෙන මේ අප්‍රමාණ පුණ්‍ය කුසල ආශීර්වාදියෝ මහා පුණ්‍ය ගංගා කුසල ගංගා කරන්නාසී හැම දෙනා විත ගලා යාවා විහිදේවා පැතිරේවා පිහිටාවා සතර වදනා තාක්කල් නිවන් දක්නා යාජ්ජක් වාය සමදිනාටම කිසි විටක දුගතියක් නොවෙත්වා සුගතියක් වෙත්වා දුර්ලියක් වෙත්වා පිරිහීමක් වෙත්වා උතුම් නිවන් සාක්ෂාත් කරගෙන දිරු සංසාර දුක කෙලවර කරගන්ටි සමදිනාටම මේ අප්‍රමාණ පුණ්‍ය කුසල ආශීර්වාදයේ උන්සේ හේතු වාසනා පහල කරත්වා ආදී අධිෂ්ඨාන කරනවා ඊතීම විත්වා ඊතීම විත්වා ඊතීම විත්වා ආදී අධිෂ්ඨාන කරගෙන සාධකාරයක් තියෙනවා මේ වාගේ මත මෙසේ සිහි කර ගන්න ඕනේ මොකද මේ සාසන පින් විභාග මේ ආකාරයෙන් නිහි වෙලාද මේ අප්‍රමාණ යහපතක් සිද්ධ වෙමින් අනන්ත ලෝක සත්‍යෙන්න මහා කල්ප රුක්ෂයක් අනුතර පුණ්‍යක් හේත්‍යා පහළ වූ වාසී අනන්ත යහපත උදා කරන්නේ නේද එවන් මේ පුණ්‍ය භූමිය සකස් කිරීමේදී මෙවන් මේ උතුම් සාසන භූමියන් අද මේ ආකාරයෙන් සකස් වීම සඳහා මේ භූමියට හිමිකම් කිව්වා යම් තා පිරිසක් පෙරවි දේ කෑම සියලු දෙනා සිහි කර ගන්න ඕනේ පෙරහිට මිය ගිය වැඩේ හැම සියල්ලෝද සිහි කර ගන්න ඕනේ. ඒ වගේම තව තවත් යම් ආකාරයකින් මේ ස්ථාන අභිවෘද්ධිය සඳහා ඊටම සුළු මිල මුදලක් වේවා තමන්ගේ ශ්‍රම කඳුලක් වේවා පූජා කළ කෙනෙක් ඇද්ද ඒ වගේම පරිත්‍යාග කළ කෙනෙක් ඇද්ද ඒ වගේම පොල් ඉරිතුවක් තරම් දෙයක් වේවා වැලි කැටයක් තරම් දෙයක් වේවා පරිත්‍යාග කළ කෙනෙක් ඇද්ද කොළයක් ඉවත ළමා සුද්ධ පවිත්‍ර කර දෙල දෙයක් තරම් වේවා අත් දවුවක් දුන් කෙනෙක් ඇද්ද වදනීකී ප්‍රාංශා කළ කෙනෙක් ඇද්ද සිතා ප්‍රබෝධය ප්‍රසාදය පහල කළ කෙනෙක් ඇද්ද විරුද්ධ සාභයක් නොදක්වා මේ සත්කටයුතු කරගෙන යන්නේ ඊට ප්‍රස්තාව ලබා දුන් කෙනෙක් ඇද්ද ඒ වාගේම දිව්‍ය බ්‍රහ්මාදී තැන් පටන් යම් ආශිර්වාද කර කෙනෙක් ඇදී සෑම සියල්ලෝම යනන්ත පුණ්‍ය කුසල ආශිර්වාද ලබන්ට හේතු වාසනාවන්තය වෙනවා. දී ආයත කෙබඳු උපතක හිටියා කෙබඳු භවයේක හිටියා කෙබන් තැනක හිටියා තී හැම දිනා කරා මේ අනන්ත පුණ්‍ය කුසල ආශිර්වාදයෝ මහා පුණ්‍ය ගංගා කුසල ගංගා කරන්නාසී ගලාය ආභාවී දේවා ප්‍රතිරේවා පිහිටාවා සතර වසනාතාකන් නිවන් දක්නා යාසියක් වායේ සමදිනාටම කිසි විදක දුගතියක් නොවිත්වා සුගතියක් විත්වා විරුද්ධියක් විත්වා පිරිහීමක් නොවිත්වා උතුම් නිවන් සාක්ෂාත් කරගෙන සියලු සංසාර දුක් කෙලවර කරගන්ටේ සමදිනාටම මේ අප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාදයේ උන්දී හේතුවා කරන අපාල කරත් වාච අධිෂ්ඨාන කරනවා කියීම විස්වාසයෙන්ම විස්වාසයෙන්ම විස්වාච අධිෂ්ඨාන කරගෙන සාධුකාරයක් නේද? ඒ වගේම කෘතෝපකාර සලකන ගුණයෙන් මෙදේදී කරන්න ඕනේ අප්‍රමාණ සංසාරයේ පටන් ආවා වූ සතර ගමන නීතිය අධිසම්තු මාත්‍රයෙන් හෝ උදව් කළ උපකාර කළ ආශිර්වාද කළද මේ මොහොත දක්වා යහපත කර දුන් සෑම සියල්ලෝ සිහි කරලා කෘතෝපකාර වර්ගන ගුණයෙන් ඒ ආයත ගැබඳු උපත හිතියක් ගැබඳු භාවයේ කිතියක් ගැබන් තැනක ජීවත් හිතියක් ඒ හැම දිනා කරන්නේ අනන්ත පුණ්‍ය කුසල ආශීර්වාද ආදී මෙසේ විහිදෝනවා පතරෝනවා පිහිටෝනවා කියා සීකරණ අප්‍රමාණ පුණ්‍ය කුසල ආශීර්වාදී මහා පුණ්‍ය ගංගා කුසල ගංගා කරන්නාසේ ඉතින් ඒ කාල උදව් කළ උපකාර කළ අද මේ මොද්දා කවුද උපකාර ආශීර්වාද දුන් සෑම දිය අල්ලෝ කරා ගලායා ආවා විදේවා පතිරේවා පිහිටාවා සතර වසනා සාකල් නිවන් දක්නා ජායි දක්වා ඒ හැම දිනා කරන්නේ කිසි විටක දුගතියක් නොවෙත්වා සුගතියක් වෙත්වා දුර්ධියක් වෙත්වා පිළිහිමක් නොවෙත්වා උතුම් නිවන් සාක්ෂාත් කරගෙන සියලු සංසාර දුක් කෙලවර කරගන්ට ඒ සම්දිනාට මේ අනාථ පුණ්‍ය කුසල ආශීර්වාද ආදී ඔබේ වාසනා පහල කරත්වා චලිචාන කරනවා ඉතින් විත්වා ඉතින් විත්වා ඉතින් විත්වා චලිචාන කරගෙන සාදු කාර්යයක් දෙන්නේ ඒ වගේ මෙතේ දී කර ගන්න ඕනේ අවරද පාපය සිද්ධ නොවන කිසිම කෙනෙක් මේ සතර ගමනේ ඇත්තේ නෑ පාපින් ප්‍රාණඝාත අටත් ආදාන කාම මිත්‍යාචාර මුසාවාද කිතුනාවද පරසාවද සම්පප්පලාප විද්‍යා ව්‍යාපාද මිත්‍යාදිත්‍ය කියන්නේ මේ දල අකුසල කර්මයකින් ඒවා කරන පතේකින් ඒවා යම් සත්ත්වකින් සත්පුරුෂයර කවදාව පටන් මේ මොහොත දක්වා අන්තු මහත්වර්ග ප්‍රමාදෝෂයක් වේ නම් ඒ සියල්ලද මේ මොහොතේ කමා කරනවා ආදී කරගෙන මින් මතු අපතින් අවලක් අසාධාරණයි කිතුම සත්ත්වකින් සිත නොවිත් වාගිනුතු මරිස්ථාන තබා ගැනීම අප්‍රමාදෝ නිවන් සාක්ෂාත් කරන මඟ පෑදීත්වා කියා සිහි කරගෙන අපේ උනා වූ අවද අසාධාරණයද මහා වන්දියක් ගෙවා නිදාතලවන්තයි මේ බලාපොරොත්තු වන්නේ කියා සිහි කරගනිමින් අපතින් සිද්ධ වුණ අවලක් අසාධාරණයක් ඇතනම් සීමා සහිතමයි නමුත් අද අපින් රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය කුසල ආශිර්වාදයේ සියලු ආකාරයෙන් අනන්තමයි අප්‍රමාණමයි අනන්ත අප්‍රමාණ පුණ්‍ය කුසල ආශී වාජයකින් සීමාස හිතෝ සිද්ධ වුණා වූ ඒ පාපාන්ත කාර්යයන්ට දෝසාන්ත කාර්යයන්ට වන්දිකේවා නිදාස ලබනවා කියන කිතාසුල් කර්ණ බව තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒ තේරුම් වලින් අපින් අවිට අසාධාරණ ගෝතර උලෝකමත් ඒවල කෙබඳු පතක හිටියක් කෙබඳු භවයේ හිටියක් කෙබඳු තැනක ජීවත් හිටියක් ඒ හැම දෙනා කරා මේ අනන්ත පුණ්‍ය කුසල ආශීර්වාදේ මහා පුණ්‍ය ගංගා කුසල ගංගා ගලන්න ආශී කළා යාවා විහිදේවා පැතිරේවා පිහිටාවා සතර වසනා තාක්කල් නිවන් දක්නා ජාති දක්වා සෑම දෙනාටම දුගතියක් නොවිත්වා සුගතියක් විත්වා අභිවෘද්ධියක් වෙත්වාතු ගිහි මම මෙත්තාවක නිවන් සාක්ෂාත් කරගෙන සියලු සංසාරින් කෙලවර කරගන්න තී හැම දිනාටම මේ අනන්ත පුණ්‍ය කුසල ආශිර්වාදයේ හේතු වාසනා පහල කරත්වා අපේ සෑම සියලු පාප වන්දින්ගේ නිදාක ලබත්වා ඒ වාගේ මෙතෙන්පටන් සතර කරන ලද පුණ්‍ය කුසල ආශිර්වාදයේ මෙන්න මේ මහා පුණ්‍ය කුසල ආශිර්වාදයේ ක්‍රියාත්මක වෙමින් අභිවෘද්ධියක් වෙත පිරිහීමක් වෙත්වාවක නිවන් සාක්ෂාත් කරගෙන සියලු සංසාරින් කෙලවර කරගන්නද අපිට මේ අනන්ත ලෝක සත්‍යින්නා ඒ ශාන්තිය හේම හේතු වාසනා පහල කරත්වා කියලා දිස්ත්‍යාන කරනවා කියන විත්වායයෙන් විත්වායයෙන් විත්වාය කියලා දිස්ත්‍යාන කරමින් සාධකාරයක් දෙන්නේ ඒ වාගේ මෙසේ සිහි කර ගන්න ඕන ආදී යම් ආකාරයකින් මේ පින්වල මේ උතුම් මහා පුණ්‍ය භූමියට පැමිණලා ඒ වාගේ මේ සම්මා සම්බුද්ධ ශාසනය දුර කටයුතු කරලා අනන්ත සංසාරික නිදහස් වීමලා සතර අපාදුකින් ඒකාන්තී නිදහස් වීමලා හේතු වාසනා පහල කර ගන්නා ලද්දේද මෙවන් අති උත්තම වාසනාවන්ත මහා පුණ්‍ය වාසනා කුසල වාසනා උදා කර ගන්නා ලද්දේද මෙවන් උත්තම මොහොතක් නිකන් ලැබුණා නෙමේ අති දුර්ලභ ලෝකහල වුණා අපිට සම්මා සම්බුද්ධ ශාසනයන් නිදී යම් ආකාරයෙන් වන්දනාමාන පූජා සත්කාර ගරුව අපපස්සාන අන්තු මාත්‍රයෙන් හෝ සිද්ධ කරන ලද්දේද එවන් දේ යහපත් කරන ලද කටයුතු වල පුණ්‍ය ඵලයක් කුසල ඵලයක් උදාවීම මතින් මේ උත්තම අවස්ථාව ලැබුණු බව සිහි කර ගන්න ඕනේ. එවන් කල්ලි අපි යහපත් කටයුතු වල නිකන් නැමුණා නෙවෙයි යම් කිසි සත්පුරුෂ පිරිසිදුන් ඒ යහමකට ගත්තා වූ හේතු වෙනින් අපි යහපත කරගත්තේ කියලා සිහි කර ගන්න ඕනේ. ඒ කල්හි අපි ඒ බඳ යහමකට ගත්තා වූ සියලු කල්ලාන මිත්‍රයන් ඒ වාග්ම සියලු අභිවෘද්ධිය ගෙන දුන්නා වූ සෑම සියලු සත්පුරුෂයන් සිහි කරන්ට ඕනේ සිහි කරලා ඊයාලි කෙබඳු පුතේ කෙබඳු අවේගීතියක් ෘතෝපකාර සලකන ගුණීගේ සෑම දිනාතම මේ අනත් පුණ්‍ය කුසල ආශීර්වාදය මෙසේ විහිදෝනවා පතරෝනවා පිහිටෝනවා සියාසී කරගෙන මේ අප්‍රමාණ පුණ්‍ය කුසල ආශීර්වාදය මහා පුණ්‍ය ගංගා කුසල ගංගා කරන්නාසී ඒ සෑම දිනා කරා ගලා යාවා විදේවා පරිදේවා පීඨාවා සතර වසනා තාක්කල් නිවන් දක්නා ජායි දක්වා සෑම දිනාතම කිසි විදක දුගතියක් නොවෙත්වා දුගතියක් වෙත්වා අභිවෘද්ධියක් වෙත්වා පිරිහීමක් වෙත්වා උතුම් නිවන් සාක්ෂාත් කරගෙන තියෙන සංසාර දුක් කෙලවර කරගන්න තියෙන සෑම දිනාතම මේ අනත් පුණ්‍ය කුසල ආශීර්වාදය මෙසේ හේතු වාසනා පාල කරත්වා ජලිස්ථාන කරනවා මෙසේ විත්වාය තේන් විත්වාය තේන් විත්වාය කදිකාන කරන සාදු කාර්යයන් දීන්නේ. ඒ වාගේ මෙසේ දී කර ගන්න ඕනේ යම් ආකාරයකින් යම්සේ මේ මිසක් පැයක් ලබා ගැනීම සඳහා මව්ගේ බකරා පැමිණියේද පීඩිතේ තැන්පලන් නව මසක් දස මසක් ආදී කාලය ඇතුළු මව්ගේ වතුළු හක්ෂණේ වුණේද පෝෂණේ වුණේද හැදුනේද වැඩුනේද කාලයේ දී කර ගන්න ඕනේ. එකල්ලි මේක ආරක්ෂණය කරමින් පෝෂණය කරමින් හදා වඩා ගත්තා වූ දෙමාපිය දාදාරු උපකාර ආශිර්වාද කළෝ ඇද්දී දෙමාපියන්ට හැම සියල්ලෝ දී කළා ඒ ඇයි ජීවත් වෙ කියන්නේ කොස්කේ මඳුපතේක බඳු භවයේ හිටියත් කෘතෝපකාර හලකන ගුණීන්ගේ දෙමාපියන් දුන්න හැම සියල්ලෝ කරාමි අනන්ත පුණ්‍ය කුසලා ආශිර්වාදියෝ මෙසේ විහිදෝනවා පතරෝනවා පිහිටෝනවා කියා සීකරණ මේ අප්‍රමාණ පුණ්‍ය කුසලා ආශිර්වාදියෝ මහා පුණ්‍ය ගංගා කුසල ගංගා කරන්නා සී දෙමාපියන් ඇතුළු සෑම දිනාකට ගලාය ආවාවි දේවාකට දේවා පිහිටාවා සතර වසනා තාක්කල් නිවන් දක්නා ජායි දක්වාය සෑම දිනාකම කිසි විටක දුකතියක් නොවිතා දුකතියක් විතා දුක්තියක් විතා පිරිහිමංග විතා උතුම් නිවන් සාක්ෂාත් කරගෙන සිය සංසාර දුක් කෙලවර කරගන්න මේ දෙමාපියන් තුළ හැම දිනාටම මේ අනන්ත පුණ්‍ය කුසල ආශිර්වාදියෝ මෙසේ හේතු ආසනා පහල කරත්වාගේ අධිෂ්ඨාන කරනවා ඒ දේ විත්වාය දේ විත්වාය දේ විත්වාගේ අධිෂ්ඨාන කරගෙන සාධු කාර්යයක් දෙනවා ඒ වාගේ මෙලොවට බිහි වුණේ බිහි වුණා වතෙන් පටන් උදුක හොවන්නාව කයක් ඇතුව මැසේ මදුලේ පන්නා ගන්න පුළුවන් කමක් නැතුව කැක්කමක් වේදනාවක් සීතියක් උස්නෑ දුරු කර ගන්න පුළුවන් කමක් නැතුව විපාකයේ දේ විඳ ගන්න බරි කිනේ ආහාර විඳ ගන්න පුළුවන් කමක් නැතුව මල පුත්‍රා ටික අපහවනාද හොදා ගන්න පිළිසු කර ගන්න පුළුවන් කමක් නැතුව හැරෙන්න පෙරෙන්න පුළුවන් කමක් නැතුව ඉතාලම අසරණව අනාථව සිටියා උතාකුල අවස්ථාවේ පටන් ඉන්නේ මේකයි රක්ෂණය කරමින් පෝෂණය කරමින් නාවා කවාපවා මල මුත්‍රා දෝ දාසුද්ධ පාත්‍රකින් වැඩි කරගත්තා වූ හදා වඩා ගත්තා වූ දෙමාපිය දාසාර උපකාර ආශිර්වාද කළා වැඩි දෙමාපියන් හැම සියල්ල උපකාර කලකන ගුණේ සී කළා ඒ ඇද ජීවත්ව සිටියා මේ බොත් කබඳු පතේ කබඳු භාවයේ ඉතිහාසයේ තේමාව කියන්නේ හැම දෙනා කරා ඥානන්ත පුණ්‍ය කුසල ආශීර්වාදයේ යහපත් ගුණ සිතින් මෙදී විදෝනවා පතරෝනවා පීඨෝනවා කියා පීකරෙන මේ අප්‍රමාණ පුණ්‍ය කුසල ආශීර්වාදයේ මහා පුණ්‍ය ගංගා කුසල ගංගා කරන්නාසී මේ දෙමාපියන් හැම හැම දෙනා විතර ගලා යාවා පීදේවා පිටේවා පීඨාවා සතර වසනා තාක්කල් නිවන් දක්නා ජාති දක්වා ඉදමාපියන් හැම දෙනාටම කිසි විටක දුගතියක් නොවිත්වා සුගතියක් විත්වා අභිවෘද්ධියක් වෙත්වා පිළි හිමංගනේ සාසන නිවාසාත් සාත්කරෙන සියලු සංසාර දුක් කෙලවර කර ගන්න දිමා කැන දෙහැම දෙනාට මේ අනස කුණ විසලා තීරුවා දියුම තී තුවාසනා පහල කරත් වාගේ අධිෂ්ඨාන කරනා ඉතින් විත්වා ඉතින් විත්වා ඉතින් විත්වා ආදී අධිෂ්ඨාන කරගෙන සාධකාරයක් දිනු ඒ වාගේ මෙතේ සී කර ගන්න ඕන යම් ආකාරයකින් ඉතින් පටන් ළමා කාලයක් ගත කලේ ගත කළා මේ දී කාලේ සී කර ගන්න කලින් මේක රක්ෂණය කිරීම පෝෂණය කිරීම දැනීම කිරීම ලබා දීම ගුණ ධර්ම කියාද මේ යහපත් කර වැසියන් හිට ලෝ ජීවත් වෙන මග පාදා දුන්නාදු මග පාදා දෙන්නාදු දෙගුරුන් කියන දේවා පිළිවෙත් දුතුන් ගුරු කීසක දෙගුරු දෙගුරුන් සී කර ගන්න ඕනේ තව තවත් අප තමන්ට ආධාර උපකාර ආශිර්වාද කළා වූ කරන්නා වූ සියල්ලෝ සිහි කර ගන්න ඕනේ ඇති සිහි කරලා ගුරු දෙවියන් තුල හැම සියල්ලෝද ජීවත් හිටියත් මේකත් කෙබන් ගොතේ කෙබන් භවයේ හිටියා මේ හැම දෙනා කරා ගුරු උපකාර හරගෙන උතුම් ගුණයෙන් යුතු මේ අප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාදයේ විහිදෝනවා පතරෝනවා පිහිටෝනවා කියා සිහි කරමින් මේ අප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාදයේ මහා පුණ්‍ය ගංගා කුසල ගංගා ගලන්නාසේ මේ ගුරු දෙවියන් තුල හැම සියල්ලෝ කරා ගලාය ආවාවි දේවා කති දේවා පීඨාවා සතර වදනා තාකල් නිවන් දක්නා ජායි දක්වා ගුරු දෙවියන් තුල හැම දෙනාටම කිසි විදිහක දුගතියක් නොවිතා දුගතියක් විතා දුර්ධියක් විතා පිළිමක් නොවිතා බුදුන් නිවන් සාක්ෂාත් කරගෙන සියලු සංසාර දුක් කෙලවර කරගන්න තියෙන සමදලාට මේ අනාථ ගුණ විතර ආශිර්වාදයේ මෙසේ හේතු ආදනා පහල කරත්වා අධ්‍යාදිෂ්ඨාන කරනවා ඉතින් විත්වා ඉතින් විත්වා ඉතින් විත්වා අධිෂ්ඨාන කරගෙන සාදුකාර දෙන්න. මේ වාගේ මෙසේ සීකර ගන්න ඕනෑ මා කාරින් අද මේ ජීවත් වෙන මොහොත දක්වා රැකී රක්ෂාදියා කරගෙන වේවා උදව්වක් උපකාරයක් ආශිර්වාදයක් ලබාගෙන වේවා තම තමන්ගේ ජීවිත ගත කරන්නේද එබඳු ආකාරයෙන් දී පැතිම සඳහා රැකී රක්ෂාවදී සතය දුන්නාද මේ කාකාරයෙන් උදව් උපකාර ආශිර්වාද ගැන දුන්නාද කියලා දෙන්නාද යම් කිසි ආකාර වන්නා යම් සමාය පක්ෂයක් ඇද දී කර ගන්න ඕනේ ඒ සියලු සම්බන්ධ සම එක සේවය කරන්නා සේවක මණ්ඩල සේවක විදී කර ගන්න ඕනේ දැන් සම් කඩු ආදී උදව් උපකාර දෙන සම්සියල්ලෝ දී කර ගන්න ඕනේ තියෙන මෙස්සවල අමුදමී ආදී දී කර ගන්න ඕනේ දූපතුන් නැහැ තියන් හිතවතුන් සහෝදර සහෝදරියන් දෙමාපියන් අසල්වැඩියන් දී කර ගන්න ඕනේ තම තම ඇතුළුනේ ගේදොර ඉඩ ගන්න ආදියක් වේවා යාන වාහන ආදියක් වේවා වතුවිදි මන් මාවන් නින්දුරු ආදියක් වේවා ගහකුල ආදියක් වේවා රැකී ආරක්ෂා කරන ස්ථාන ව්‍යාපාර කරන ස්ථාන ආදියක් වේවා ඕවා හදා සකස් කර දීමට කටයුතු කර දුන්නා පිරිස සිටියේ සිටින්නේදී දැන් සියල්ලෝ දී කර ගන්න ඕනේ මේ වාගේ මෙසේ දී කරලා ඒ දිව්‍ය බ්‍රහ්මාදීයන් පණ යහපතක ආශිර්වාදයක් දෙන්න කැමති අල්ලෝද දී කර ගන්න ඕනේ මෙසේ දී කරලා මේ හැම සියල්ලෝ කරා යහපත් ගුණ සිතින් අද මේ අනන්ත පුණ්‍ය කුසල ආශිර්වාදයේ හැම දෙනාටම හිදෝනවා පතරෝනවා පීඨෝනවා ත්‍යාදී කිම්මිය අප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාදයේ මහා පුණ්‍ය ගංගා කුසල ගංගා ගණන්නාසී ගලාය ආවා විදේවා කතරේවා පීඨාවා සතර වසනා තාක්කල් නිවන් දක්නා ජායි දක්වා හැම දෙනාටම කිරිවිට කඳු ගතියක් නොවිතා සුභතියක් විතා දුර්තියක් විතා පිළිමක් නොවිතා තුන් නිවන් සාක්ෂාත් කරගෙන සියලු සංසාරික කෙලවර කරගන්න තියෙන හැම දිනාටම මේ අනන්ත ගුණ කුසල ආශිර්වාදයේ මෙසේ හේතු වාසනා පහල කරත්වා කිය අධිෂ්ඨාන කරනවා ඉතින් මෙවිත්වා ඉතින් මෙවිත්වා ඉතින් මෙවිත්වා කිය අධිෂ්ඨාන කරමින් සාධිකාරයක් දෙන්න. ඒ වගේම සවිචාන්ත කුජබුදු ගුරු සංඝාවක හේතු ආදී වශයෙන් කියන නවත් ගා බලමණ්ඩල දේව ඇසුරුන් ගා දේවතා පිළිසත සාපිරිසත සිහි කරගන්න ඕනේ දිව්‍ය බ්‍රහ්මාදී තන්පල ලෝක සිතා කාන්තියක් යාව ලකුඩා කර දෙන කවුරුන් වද සිහි කරගන්න ඕනේ. ගමවින මහේස්වරාදී මහ දේවතාවෝ සිහි කර ගන්න ඕනේ නැතිනම් දේවතාවගේ දිසාවගේ සිහි කර ගන්න ඕනේ සක්‍ර දේවී සතරන් දේවතාදී මහ දේවතාවෝ සිහි කර ගන්න ඕනේ නැතිනම් දේවතාවගේ දිසාවගේ සිහි කර ගන්න ඕනේ ගම්බින් බාරව හදිතු කරන්න ආව කියලා දේව දේවතාවගේ සාපරිසද සිහි කර ගන්න ඕනේ ඒ වගේ මහදී වසන්නා පොළොවේ වසන්නා වතරේ වසන්නා නුඹ දිටත් පොදි වාටේ කරන්න ආව දේව දේවතාවගේ දේවතාවගේ සාපරිසද හැම දිනම සිහි කර ගන්න ඕනේ ඒ වගේම කැබඳු ආකාරයෙන්ම ලෝක සදා සාන්තියක් යහපතක් උදා කරගෙන කවුරුන් හෝ වැදෙන හැම දෙනාම දී කර ගන්න ඕනේ නැමෙති දී කළා ඒ දීවිය බ්‍රහ්මාදීතන් බලන් සෑම සියල්ලෝ කරාමේ අප්‍රමාණ කුණ කුසල ආශිර්වාදයේ මෙසේ දී දෝනවා පතරෝනවා පිහිටෝනවා කියා දී කරගෙන මේ අනන්ත කුණ කුසල ආශිර්වාදයේ මහා පුණ්‍ය ගංගා කුසල ගංගා කරන්නාසේ දීවිය බ්‍රහ්මාදීතන් බලන් සෑම දෙනා විට කළා යාවාවි දේවාපති දේවා පිහිටාවා සතර වදනා සාකල් නිවන් දක්නා ජායි දක්වායි දීවිය බ්‍රහ්මාදීතන් බලන් හැම දෙනා තමයි නිදිවිටක දුගතියක් නොවිතා සුගතියක් නොවිතා දුගතියක් නොවිතා කිවිහිමන් නොවිතා උතුම් නිවන් සාක්ෂාත් කරගෙන තියෙන සංසාර කෙලවර කරගන්න ජීවිතය අම්මාදී දැන් පටන් හැම දිනා තමයි මේ අප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාදයේ මෙසේ හේතු වාසනා පහල කරත් වාදී අධිෂ්ඨාන කරනවා සීම විත්වාසීම විත්වාසීම විත්වාසී අධිෂ්ඨාන කරමින් සාධුකාරයක් දෙනවා. ඒ වගේම මේ දී කර ගන්න ඕනේ යම් ආකාරයකින් මේ මහ පොළොවෙන් දැන් දී කර ගන්න ඕනේ පොළොව අභ්‍යන්තර වන්නා වූ යම ලෝකයක්ද නාග ලෝකයක්ද අසුර ලෝකයක්ද බාහිර ලෝක පිරිස වාසය කරන්නා වූ ස්ථානය දී කර ගන්න ඕනේ සතර පාඩක ලෝක සත්‍යෝගේ වශයෙන් දී දැන් දී කර ගන්න ඕනේ මේ වාගේම යම් ආකාරයකින් මේ සෑම සියලු සත්ත්වයෝ සිහි කරලා ඒ සෑම දෙනා කරා යහපත් වන්නා උදායන සම්පායනිත්ව මෙසේ මෙයා ප්‍රමාණ රැස් කරගත්තා පුණ්‍ය කුසල ආශිර්වාදයේ සෑම දෙනාටම මෙලේ මහා පුණ්‍ය ගංගා කුසල ගංගා විද්වන්නාසේ විහි දෝනවා පතෝනවා පීඨෝනවා ආදී කියන මෙයා ප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාදයේ මහා පුණ්‍ය ගංගා කුසල ගංගා කරන්නේ මේ සෑම දෙනා කරා ගලා යාවාදී දේවාපතිරේවා පීඨාවා සතර වසනාත ආකාරයෙන් වන්දක් නාජායි දක්වා සෑම දෙනාටම කිසි හිතක දුගතියක් නොවිතා සුගතියක් විත්තා දුගතියක් විත්තා පිරිහිමන් නොවිතා තුන් නිවන් සාක්ෂාත් කරගෙන තියෙන සංසාර දුක කෙලවර කරන්නේ සෑම දෙනාටම මේ අනන්ත ගුණ කුසල ආශිර්වාදයේ මෙසේ හේතු ආසනා පාල කරත් වාගේ අධිෂ්ඨාන කරනවා ඉතින් විත්වා ඉතින් විත්වා ඉතින් විත්වා කිය අධිෂ්ඨාන කරගෙන සාදුකාරයන් දෙන්න. ඒ වගේම තේසී කර ගන්න ඕනෑ යම් ආකාරයකින් ඔය වගේ මේ පොළොවක් දන්තර වන්නා යම ලෝකද නාග ලෝකද අසුර ලෝකද වහි ලෝකින් වාසය කරන්නා විස්ථාන තේසී කර ගන්න ඕනෑ සතර පාගල ලෝක සත්‍යය ගැවසන විදියට තේසී කර ගන්න ඕනෑ සම්දිරාට යහපත දාකලා වීම අද ඒ වාගේ නැති නවී කියපනම් උලින් බවක් ගෑ කියන්නා මේ වරසක් කල ගොරිතර වසන්නාව සියලු සත්‍යයෝ සීකර ගන්න ඕනේ සක්වල මේ චේත සාන්ති විහිදී වාක ත්‍රේ වා පිහිටාවා සක්වල වා දීර්ඝ සත්‍යයෝ කරන්නේ අනන්ත මුලිකලා සීරවාදී බලාගොස් විහිදී පැතිරි පීතමින් සතර වසනාදාකන් නිවන් දක්නා ජායිදක් සක්වල වාසී සියලු සත්ත්වයන් කිසිත් එකක් දුක කියක් වෙත්වා සුඛ කියක් වෙත්වා දුක්ඛයක් වෙත්වා කිරිහිමක් නොවෙත්වා මුතු නිවන් සාක්ෂාත් කරන සියලු සංසාර දුක කෙලවර කරගන්න සක්වල වාසී සියලු සත්ත්වයන් මේ අප්‍රමාණ පුණ්‍ය කුසලා සීරවාදී මිති හේතු වාසනා පහල කරත්වා කිය අධිෂ්ඨාන කරනවා ඉතින් විත්වායසින් විත්වායසින් විත්වා කිය අධිෂ්ඨාන කරගෙන සාධුකාරයක් තියෙනවා ඒ වාගේ මෙසේ සිහි කර ගන්න ඕනෑ යම් ආකාරයකින් දස දහසක් වල සිහි කරලා දස දහසක් වල මෙසේ සාන්තිය විදේවාකට ඒවා පිහිටාවා දස දහසක් වල වාදී දීර්ඝ සත්‍ය කරාමි අප්‍රමාණ ගුණ කුසල ආදී ඊර්වාදීව ගලා පොතු වීදී පැතිරි පීඨ මේ සතර වසනාත ආකාර නිවන් දක්නා ජායි දක්වා දස දහසක් වල වාදී දීර්ඝ සත්‍ය කරා දුගතියක් නොවිත් වාසුගතියක් විත්‍රා විරුද්ධියක් විත්‍රා පිරිහීමක් විත්‍රා උතුම් නිවන් සාක්ෂාත් කරගෙන දින සංසාර දුක කෙලවර කර ගන්නට ඒ දවසක සකල වාදී දිවසත් එන්න මෙයා ප්‍රමාණ කුණික ආශිර්වාදයේ විදී හේතු වාසනා පහල කරත් වාචාරිචාන කරනවා ඉතින් විත්වාදී විත්වාදී විත්වාචාරිචාන කරන සාධකාරයක් තියෙනවා ඒ වාගේ මෙතේ සීකර ගන්න ඕනේ ඒ වාගේ නියති මිත්‍යාදිත්‍යව කටයුතු ඔලෝක සුපදිනා ලෝකාන්ති නරකය කියන මහා ඝනාන්තකාර අපායන් මෙවන් සක්වලාතරේ වෙනවා චන්ද්‍ර සූර්ය ආලෝකයක් නොවෙතිනා මහා ඝනාන්තකාරයක අප්‍රමාණ දුක් විඳින්න ආවේ කියන එක නොපෙනෙමින් දුක් විඳින්නා මහා ගණාන්තකාරී දුක් විඳිනේ ලෝකාන්තින නරකසත් තෙරදී කරලා වුන් කෙරී දයන් සම්පායන් විදේදී කරගන්න ඕනේ මේ අනන්ත වන්නා වූ මුලයි සම්බුදු පියාණන් වහන්සේලාගේ උත්තම ශ්‍රී දේහයන් නැවේවා මේ ශ්‍රී දේහයන්ගේ නැගෙන භවනා කරන බුත රතිමාලාමෝතින් විහිදී පැතිරී උදින් යන ගණාන්තකාරී දුක් ආලෝක කරත් ස්වාමී අප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාදේ ලබන්ටි හේතු ආසනා පහළ වෙත්වා උන් වීදීලු විසදිරු දුක් වෙත්වා සම්දිරි ගුණ පහළ වෙත්වා දුක දුරු වෙත්වා සුභ තීරපත් වෙත්වා මත විශේෂ එකක් මිත්‍යා දෘෂ්ටියකින් දුක තීරපත් නැවි දෙන යහපතින් ජයක් ගන්න ඉන්න විදිහේ සම්දිරි ගුණ ඉන්නතොත් නිවන් සාක්ෂාත් වෙන සියලු සංසාර දුක් කෙලවර කරගන්න මේ ලෝකාන්තික නරකත් සත්‍යයේ මේ අප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාදයේ විදේ හේතු ආසනා පහළ කරත්වා ආදී අධිෂ්ඨාන කරනවා කියන විත්වා කියන විත්වා කියන විත්වා ආදී අධිෂ්ඨාන කරමින් සාදු කාර්යයක් තියෙනවා. ඒ වගේම අනන්ත ප්‍රමාණ සක්වල දීකලා අනන්ත ප්‍රමාණ සක්වල මේ සිත සාන්තිය වීදී ඒ වාකතේ ඒවා පීඨාව අනන්ත ප්‍රමාණ සක්වල වාදී සියලු සත්‍යය කරාමි අප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාදයේ ගලාගෝ සීදී පැතිරි පීඨමින් සතර වදනාතාකල් නිවන් දක්නා ජායිතක් අනන්ත ප්‍රමාණයක් ලවාදී සියලු සතේන කිසි විදිහක දුගතියක් නොවිතා සුගතියක් වෙත්වා දුර්ධියක් වෙත්වා කිරීමක් නොවිතා උතු නිවන් සාක්ෂාත් කරන සියලු සංසාර දුක් කෙලවර කර ගන්නට අනන්ත ප්‍රමාණ සක්කලවාදී සියලු සතේන මිය ප්‍රමාණ කුණිකුතලා ආශිර්වාදයේ විදී හේතු ආසනා පහල කරත් වාගේ අධිෂ්ඨාන කරනවා ඉතින් විස්වාන් ඉතින් විස්වාන් ඉතින් විස්වාන් අධිෂ්ඨාන කරින් සාදුකාරයෙන් දෙන්නේ ඒ වාගේ මෙදී කර ගන්න ඕනෑම ආකාරයකින් මේ ආකාරයෙන් අහස ලෝක සත්‍යයෙන් මෙත්තා කරනවා උචා උපේක්ෂා කියන බ්‍රහ්ම විහරණයන්ගේ දුත් අප්‍රමාණ යහපත වඩමින් මෛත්‍රී සාගත කරුණා සාගත චිත්තය වඩමින් පතුරවමින් මේ පින්වල රැස් කරගත්තා පුණ්‍ය කුසල ආශිර්වාදී වනන්තය අප්‍රමාණයි සුඛං සුපති සුඛං පටි බුද්ධති ආදී වාසේ බුදු පියාණන් වහන්සේ දේශනා කළා වූ මහා පොළොව සාංශාංශයක් ඇද ලබන්ති හේතු වාසනාවන්තය වෙනවා සුවතේ නිදායි සුවතේ විවිධේ නපුරු හින්න දටි ඒ වාගේම මනුෂ්‍යෝ ප්‍රිය කරා යමනුෂ්‍යෝ ප්‍රිය කරා වාසික ආදියක් නවදී කිදි විසාදියක් නවදී කඩු කිරිසි ආදී වන්නා වූ ආයුධ පහරක් නවදී ඒ වාගින් දෙවියෝ ආරක්ෂා කරයි මේ වාගේම වහසිත සමාධිගත වේ ඒ වාගේම යම් ආකාරයකින් යථාර්ථරි වන්නා වූ හේසවන්නා වූ නින්තව මුලාවටපත් වෙන්නේ නැතුව යහපත් අන්නාදී නුවණින් කල්පික කරයි ඒ වාගේම උත්තරීතර වන්නා වූ අරිහත්ත්වයටපත් නොවුනොත් උතුම් වූ යථාභෝධයේ පූර්ණ කරගනිමින් නිවන් සාක්ෂාත් කරන හේතු වාසනා පූර්ණ කරගෙන බඹලව ගත වෙමින් ඒ වාගේම උතුම් වූ යථාභෝධයේ පූර්ණ කරගෙන නිවන් සාක්ෂාත් කිරීමේ කරුණු සම්පූර්ණ කරගනි ආදී වශයෙන් දේශනා කරවදාලා 11 මහා ආනිසංසයක් ඇද්ද මේ 11 මහා ආනිසංස ලබන්න මේ පින්නතුන් හේතු ආසනාවන්තය වෙනවා මේ ආකාරයෙන් අනන්ත ලෝක සත්‍යින් අප්‍රමාණ යහපත උදා කර දීම මහා හේතු ආසනාව උදා කරගත්ත මේ පින්නතුන්ට මේ කරගත්තා වූ අප්‍රමාණ කුණි කුසල ආශිර්වාදයන්ගේ අනන්ත බලමයි මේ හේතු කරෙන් දේ වාගේ උතුම් බුද්ධ රත්නය උතුම් ධර්ම රත්නය උතුම් සංඝ රත්නය අනන්ත අප්‍රමාණ ආශිර්වාද වල බලමයි මේ හේතු කරෙන් දේ රත්නය අප්‍රමාණ ආශිර්වාදයන් ගුණ සම්යන් කටි විසාරාංශ වේ සම්බුදු පියාණන් වහන්සේලාගේදී මොක බුද්ධ දේශනාවේ ලෝක දේශනා කරවා දාලා සූවිසි මහා ගුණස්කන්ධයක දේ සූවිසි මහා ගුණස්කන්ධය යනතා ආශීර්වාද ගුණ බල මහිමේ හේතු කරන දේවාගේ උත්තරීත ලෝකරා සම්මා සම්බුදු රාජ්‍ය පාල කරන බුදු පියාණන් වහන්සේලාට මේ මහා බුද්ධ රාජ්‍ය පාල කිරීම සඳහා මහා බෝධිසත්ව පාරමී ගුණයන් පූර්ණේ කෙලෙස් වන්නා වූ අනන්ත කාලයක් විද මනෝ ප්‍රතිදාන වාක් ප්‍රතිදාන වශයෙන් පූර්ණේ කරව ප්‍රමාණ පාරමිතා බල මහිමයන්ගෙන් යුක්ත ඒ වාගේ මේ ශ්‍රේෂ්ඨ වන්නා වූ ගුණින් යුක්ත වේ තුම්ම සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගේ ශ්‍රී මොක බුද්ධ විවර ලැබමින් මේ වාගේ මෙතන තරම් සම්ම තින්සක් වාර විධර්මයන් පූර්ණේ කරමින් ඒ වාගේ මේ සාරා සංකේතා සංකේත වල සාසංක කල්පලක්ෂ ගණනක් ලැබෙමින් යම් ආකාරයෙන් ඒ ලෝතර සම්මා සම්බුත රාජ්‍ය පාල කිරීමේ සියලු ආකාරයෙන් පූර්ණ කළ යුතුවන්නා වූ අනන්ත පාරමිතාවලම හිමිය සර්ව සම්පූර්ණයෙන් පූර්ණ කරන වදාරණ දෙක්ද මේ මහා බෝසත්ත්වම පියාණන් වහන්සේලාගෙන් මේ මහා මහා පාරමී බලම හිමියන් ආශිර්වාදයේ හේතු වරින් දේවාගේ උතුල උතුරා සම්මා සම්බුත රාජ්‍ය පාලකන පස්සේ මාර්ගය විදී ඒ අග්‍ර හේතවන්නා වූ ලෞතර සම්මා සම්බුද්ධ රාජ්‍යයේ දැරීමට හැකිවන එකම කාය ස්වභාවයේ දේහ ස්වභාවය පහළ කරගෙන දෙති මහා පුරුෂ ලක්ෂණ අතු අනු වැන්දෙන සහිතව අනාවද සලම ත්‍රි පාදලාන්තර මස්කේ දීති ආවු ත්‍රි දේහය පහළ කරන අන්තවන්නා පුරුෂ ආශිර්වාදයන්ගේ අප්‍රමාණ ආශිර්වාදයේ හේතු කොටගෙන ඒ වාගේ මේ උත්තරීතර ලෞතර සම්මා සම්බුද්ධ රාජ්‍යයේ පහළ කිරීමේදී ලෝ යම් ප්‍රදේශය සාන්ත නිසංසලන්ත මෙන් සියලු ආකාරයේ පරිපූර්ණව පහළ වී යුතු අන්නේද මන්ද දේශය කියන්නා ප්‍රදේශය අප්‍රමාණ පාරමිතා බලයෙන් බල ගැනීමෙන් මේ උපදේශ මැදියේ ජයශ්‍රී මහා භූති අනන් මහන්සේ ලාංක පාරමිතා බලී සාජාතපත් ආශිර්වාදයෙන් පහළ වී වදාළා සත්‍යයි ජයශ්‍රී මහා භූති අනන් වහන්සේලා විතර වඩින්නා මහා භූතසත්තුම පියාණන් වහන්සේලා ඒ ජයශ්‍රී මහා භූති අනන් වහන්සේලාගෙන් නැගුණා වූ නැගින්න අවන්ත ආශිර්වාද බලමයි මේ හේතු කොටින් දේවාගේ ජයශ්‍රී මහා භූති අනන් වහන්සේලා විතර වඩින්නා මහා භූතසත්තුම පියාණන් වහන්සේලාට අප්‍රමාණ පාරමිතා බලෙන් මෙම ඊතානේ නැගී එන්නා මහා වජ්‍රාසනයක් වන්නේ දේ වජ්‍රාසන රූප මස්ලේ විය ගියාවා සම්මත ඉතිරි වේවා ගත්තා වරිචානේ ලෝත්‍රා සම්මා සම්බුත රාජ්‍යය පත්තම දෙල නැගී තියෙන අප්‍රත්‍යත් ධෛර්යයෙන් අසම සම්මීරියෙන් තමලද මහා අදිත්‍යානයක් විද්‍යානන්ත අදිත්‍යානයන්ගේ ආශීර්වාදයේ හේතු කොටගෙනද දෙවන් මොහොතේ දසදාසක් කළ දසවින් කරක් මාන දේනාව වටකරමින් තමන්ගේ සියලු බලපුලුවන් කාර්යකම් ක්‍රියාත්මක කරමින් මාන අන්තකාරයන් මාමින් මේ මහා බෝසත්ත්වතුන් පුයාණන් වහන්සේලා පළවා හැරීමට කාය වික්ෂිප්ත්‍යා චිත්ත වික්ෂිප්ත්‍යා ඇති කිරීමට යම් තාක් උත්සාහ ගන්න ලද්දේද ප්‍රයත්න ගන්න ලද්දේද මාන අන්ධකාරය වමන ලද්දේද සූර්යාලෝකේ නැගින මොහොතක අන්ධකාර දුරු යාලෝක වන්නාසී අප්‍රමාණ මහා බෝධි ආශිර්වාදයත් අප්‍රමාණ පාරමිතාවල මහින්යන් ක්‍රියාත්මක වෙමින් සියලු අන්නා වූ ඒ ඝනාන්ධකාරය දුරුක සියලු දන්නේ කාලෝක වීගිය දේවාගේ මාර බන්ධන කැපී ගියද මාර බල පෙරදී ගියද මාර පෙරදී බලාගියේ දේ සියලු ආකාරයෙන් මාර පරාජය කළා මහා බෝසත්ත්ව පියාණන් වහන්සේලාගේ අනන්ත පාරමිතාවලේ ආශිර්වාදයේ හේතු කොටගෙන මහා බෝධි ආශිර්වාද බලමයි මේ හේතු කොටගෙන දේවාගේ මෙතෙන් පරගෙන පරිදෙන වහන්සේ උදා වෙලා සියලු ආකාර බාධක මාර්ග අපලපත් දරන්නේ නැත්තා වූද සියලු ආකාරයෙන් දැකවන සහිත වන්නා වූ අප්‍රමාණ සමාපත්තිය සම්බන්ධ වෙන මහා ලෝතර සම්මා සම්බුද්ධ රාජ්‍යය පහළ කිරීමටද සියලු මාර බලයන්ගෙන් දුරු වන ආවුද පරිසරයක් වශයෙන් ඒ උතුම් මහා සාන්ති පරිසරය පහළ වී වදාළේ දෙබඳු වූ වට පරිසර පහළ වූ වදාළා වූ අන්ත ආශීර්වාදයේ බලමින් මේ හේතු කොටගෙන මේ වාගේ මෙවන් මොහොතේ පරමිනේ පටිච්චසමුපාදාදී මහා ධර්මස්කන්ධයන් ගුණස්කන්ධයන් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සම්මර්ෂණය කරමින් විමර්ශනය කරමින් අප්‍රමාණ වන්නා වූ මහා ධර්මඥානින් ධර්ම ප්‍රසාදයෙන් නැගී ආවා වූ මහා චිත්තප්‍රබෝධිය පහළ වී වදාළම තමයි ධ්‍යාන ද්විතිය ධ්‍යාන තෘතිය ධ්‍යාන චතුර්ථ ධ්‍යානකින් ධ්‍යාන මහාපත්‍ය පහළ කළා වූ මහා බෝසත්ත්ව ස්වාමීන් වහන්සේලාගේ අප්‍රමාණ ගුණයන් මහා ධ්‍යාන ආශිර්වාද බලමයි මේ හේතු කොටගෙනද මේ වාගේම දැන් පටන් ගෙන යම් ආකාරයෙන් මේ භූරේ නිවාසානුසය ඥාන සුදුපාත් ඥාන ආශ්‍රාසය කර ඥාන කියන මහා ඥාන විද්‍යා පහළ කරමින් කියලා සිඳ විඳ හැරියා වූ මහා බෝසත්ත්ව ස්වාමීන් වහන්සේලාගේ අනන්ත ආශිර්වාද ගුණ බලමයි මේ හේතු කොටගෙනද ඒ වාගේ මේ ලෝත්‍රා සම්මා සම්ප්‍රියාණන් වහන්සේ මහා බුද්ධත්වයට පත් වන්නා වූ අවස්ථාව වන විට යම් ආකාරයකින් යම් දේ අග්‍රහීත වන්නා විද්‍ය වූ ආචාර්යමත් වූ ලෝතර සම්මා සම්බුද්ධ රාජ්‍යයකින් උත්තර මොහොතලෝ පහළවන්නා වූ අවස්ථාවන්හි දසදාසසන් වස්කල කම්පා කරමින් කෝට්‍යස්ස සකල බුද්ධාඥා වීදී පැති කියමින් අනන්ත පරිමාණ සකල මාතෝ භාගයේ වීදී පැති කියමින් තුන් ලෝකාගේ ලෝතර සම්මා සම්බුද්ධ රාජ්‍යය ලෝ පහළ කර වදාලා මහා බුදු පියාණන් වහන්සේලාගෙන් ඉන්න දී අනන්ත මුල ඇති මහා බුද්ධ රාජ්‍යය අප්‍රමාණ ආශීර්වාද ගුණ බල මහිමේ හේතු කොටගෙන දේ වාගේම නිරේතවන්නා උනින් අප්‍රවාණව අවාපත්‍ය සමාවදිමින් අනන්ත ලෝක සත්‍යෙන්ද සිත සාන්තිය විහිදුවා පතුරවා හරිමින් ඒ බොමෙඩ ගත කළා වූ සමාපත්‍ය ආදීර්වාද ගුණ බලමයි මේ හේතු කොටගෙනද මේ වාගේම යම් ආකාරයෙන් මේ මා ලෝකින් පින්දාම් කරමින් කුසල් දහම් බලන්නා වූ ලෝක සත්‍යයේ මාන අන්ධකාරයන් මාන බලවේගයන්ගේ කරදරයක් නොවේවා කියනා උත්තරීතර ආශීර්වාදයන් මුදුන්පත් කරමින් අප්‍රමාණ ආශීර්වාදයේ විදුවාපදුවා හරිමින් මේ සත්‍සති ගත කරමින් මහා සිත සාන්තිය සරසා දුන්නා වූ අනන්ත ආශීර්වාද ගුණ බල මහිමේ හේතු කරගෙන මේ වාගේම ලෝක සත්‍යග්‍රේ දයාවෙන් කරුණාවෙන් මහා අනුකම්පාවෙන් මුතුන ආලෝකෝත්තර ඊසත් ධර්ම රත්නයක දානන්ත ගුණ ඇති ධර්ම සංධියක් ගුණක් සංධියක් ඇති සීමක දේශනාවේ ලෝක දේශනා කරවදාලා වූ ඊසත් ධර්ම රත්නී අප්‍රමාණ ආශීර්වාද ගුණ බලමයි මේ හේතු කරගෙන දේවාගේ මේ ඊසත් ධර්ම රත්නය ඇසුර කරමින් දලා ගනිමින් කටයුතු කරමින් සාන්ත පදනම් මුතු නිවන් සාක්ෂාත් කරගත් ආවුද කරගන්නා ආවුද උත්තරීතර මහා සංඝ රත්නයේ සියලු ආශීර්වාද ගුණ බලමයි මේ හේතු කරගෙන දේවාගේ මේ ඊසත් ධර්ම රත්නය ඇසුර කරමින් යහපත් ගුණ බලන්නා වූ සත්ගුණ බලන්නා උත්තරයන් වහන්සේලාගේ සියලු ආශීර්වාදයේ හේතු කරගෙනද ගෙවල් ආකාරයෙන් හෝ ලෝකෙට නිතා ශාන්තියක් යහපතක් උදාගෙන නෑම් සියලු පින්නතුන්ගේ සියලු ආශිර්වාද ගුණ බලමයි මේ හේතුවනේ මේ කියන්නේ මහත් ආශිර්වාදයේ හොතකින් ඒක රාසී වේවා මේක රාසී වේවා ඒක රාසී වේවා ය ප්‍රමාණ බලමයි මේ හේතුවනේ මේ පින්නතුන් මේ පින්නතුරු කරන්නා සියලු ආකාරයේ පොළොවේ ඉරකට යාන වාහන ඒ වාගේම වතුපිටි මං මාවත් නින්සකුළු ආදියක් ඇද්ද ඒ වාගේම ගහකොළ ආදියක් ඇද්ද ආරක්ෂා කරන ස්ථාන ආදියක් ඇද්ද ඒ වාගේම ව්‍යාපාර කරන ස්ථාන ආදියක් ඇද්ද ඒ වාගේම තව තවත් සියලු විස ලම්කමී ආදීන් ඇද්ද දූ පුතුන් ඇද්ද නෑසි නෑසියන් ඇද්ද හිතවතුන් ඇද්ද සහෝදර සහෝදරියන් ඇද්ද දෙමව්පියන් ඇද්ද අසල් වැසියෝ වෙද්ද තව තවත් හිතන පතන හැම කෙනෙක් වෙද්ද ඒ වාගේම මේ සෑම සියලු තැන් සෑම සියලු අයටත් සෑම සියලු දේක තිබුණාවද තිබෙන්නාවද මතු හද ගන්න පැත්තාවද සියලු ආකාරය අසවා කටවා ඕහඬු වැඩි ආවුල් දෙවුලා දිනුනියල් අපලියාදෝ සාහිල කොට විනිදෝ සාන්දකාර දුරු විසබය අමුසබය රෝගබය අටානුවක් වගේ නවානුවක් වගේ දෙසිය තුනක් අන්තරාදී කියනෝගේ හිරු දෝසාන්තකාරයේ මේ අනන්ත ආශිර්වාදී අප්‍රමාණ බලමයි මේ හේතු කියන මොහොතකින් දුර විසුණු විස්වාසුන විසුණු විස්වාසුන විසුණු විස්වාසුන සුද්ධ පවිත්‍ර විස්වාස සුද්ධ පවිත්‍ර විස්වාස සුද්ධ පවිත්‍ර විස්වාස සුඛලි දිදු විස්වාස සුඛලි දිදු විස්වාස සුඛලි දිදු විස්වාස දැන් පටන් මේ කියන තුන අත ලැබුව තැනක් වේවා පය ගැසූ තැනක් වේවා හිත ලැබුව තැනක් වේවා බාධකයක් මාරකයක් අපලයක් උපද්‍රව වතුක කරදරයක් දෝසාන්තකාරයක් අහලක ලං වෙච්චා දුක් විස බයක් අමුස බයක් රෝග බයක් ආහාර කරන වෙච්චා අටානුවක් ලෝකේ නවානුවක් ඇදී හිඳුනක් අන්තරාහාර කරලා ලන් වෙත්වා ඒ වාගේම ඇති බව බව ලෝකේ සරත නැහැ නැති බව වරදක් නැති බව කියන ගුණයන්ගේ යුක්ත වායස වර්ණී සැපේ ඵලේ පරිවාන් ඥානී කියන කාරණාවන්ගේ පූර්ණ භාවිතපත් වෙමින් චන්ද්‍ර සූර්ය ලෝභ කුල අයන්නාසේ ජීවනාලෝකයෙන් යුක්ත වෙත්වා සියලු බාධක කරදර දුරු වෙලා අමගේ සමාදානිය උදා වෙලා හිතු හිතු පැතු පැතු හිත සිද්ධ වෙලා කිසියම් තරක දොල නොයලි රබදී කටයුතු කරමින් ඒකාන්තී උත් නිවන් සාක්ෂාත් කර ගැනීම යමා සාන්තිය උදා කරගන්න මේ පින්නතුන්ට අද හිතසුන් සෑම සියලු දෙනාට අනන්ත අප්‍රමාණ දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍ය අමු සතර වර්ගයේ ඥාති මිත්‍ර ආදී කුසල් ලාන්ත ලෝකවාදී සියලු සත්ත්වයින්ද මේ මහා ආශිර්වාදේ හේතු ආසනා වේවා හේතු ආසනා වේවා හේතු ආසනා වේවා ආශ්‍යාසී හිමිතයන් දෙනම් සාස්කාරයන් කරණීය මත කුසලේන යම් සංසාන්තම් පදං අද්දමිච්ඡ සක්කෝ උජුජ සූජුජ සුවචෝතං සමුදුවන්තිමානි සන්තුච කෝච සුපරෝච අපකිච්චෝච සල්ලව්ක බුද්ධි සම්ති ඉන්ද්‍රියෝච නිපකෝච අපගබ්බෝ පුලේසු අනුනුබිද්දෝ නද බුද්ධං සමාදරේ කිංචි එන විඤ්ඤෝ පරේ කෝදීයන් සුගිනෝ ආගේනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා යේකේති පාන භූතාති සහාවා සාවරා වානෝ දේසා දීගාවා ඊමාන්තාවා මජ්ක්‍ධිමා රත්තකානුකතුලා දිඨා වායේ වාචිතා ඒත දුරේ වසන්ති අවිදුරේ භූතා වා සම්භවේති වා සම්පේ සත්තා භවන්තු කිතත්තා නපරෝ පරාණි කුප්පේත නාති මඤ්ඤේත කත්ත දිනංකං ජීවා රෝසනා පටිග සංඥා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ විච්ඡේය මාතා යතා නියම් මුත්තං ආයිසා ඒක බුද්ධ මන්ත්‍රා කේවා කිසප්ප භූතේසු මාන සම්භාවේ අපරිමාණං මිද්දන්ත සබ්බ ලෝකස් විමාන සම්භාවේ අපරිමාණං උත්තං අදෝචති වියංච අසම්බාධං අවීරං අසපත්තං දිත්තං චරන් විසින්නෝ ආයනෝ ආයවතස විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්ම මේදා විහාරං ඉදමාහු දිත්තේචානුපගම්ම සීල වාදපනේන සම්පන්නෝ කාමී සුවිනියකී දන්නයි ජාතු ගබ්බතේ යං කුණලේති සාදු සාදු සාදු විද්දාවතා චම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti දිට්ඨියා විද්දාවතා චම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ පුතානුමෝදන්තු සබ්බ සම්පatti දිට්ඨියා විද්දාවතා චම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti දිට්ඨියා ඉද්ධාවතාජම්හි සම්බ සම්පුඤ්ඤ සම්පදං සබ්බේ ඥාති වේතා අනුමෝදන්තු සබ්බේ ඥාති මිත්තා අනුමෝදන්තු සබ්බ සංඛාති දිට්ඨියා ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සාදු සාදු සාදු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්තියා සාදු සාදු සාදු විදං මේ පුඤ්ඤං ආසවක්ඛයාවං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු සාදු සාදු යකිතරණ ලෝකේ විචති විදාවතන බුද්ධ සමාන කරන ධම්ම සමාන කරන සංඝ සමාන කරන මාතුති භවන්තති අභිවාදන ජීවිතේ නිජං වද්ධා පදාන චත්තාරෝ ධම්මා වද්ධාන්ති ආයු වන්නෝ සුඛං බලන්ති සිල්මුලෝක සිතාන්ති විදාව සම්බ්‍රහ්ම යාමදවන් වං සාසකබ්බේ විදෝනා